අවසර සමනස අනපනසති පටන් ගන්න මොකද මෙතන කියලා හුස්ම රැල්ල ගැන ආයාසයෙන් වෙනස් නොකරන් වෙනස් කරන්න නෙමෙයි ඒ හුස්ම රැල්ල නාස්පුඩ වගේ මෙනෙහි කරන වෙලාවේදී ඉබ්බ දිග හුස්ම රැල්ල හුස්ම රැල්ල කෙටි වෙන ගතියක් දැනෙනවා. එතනින් බොහොම කෙටි කාලයකදී අර ස්ටඩි ස්ටේට් එකේ බොහොම හිස්සු අර සුමරදායට යන්න පුළුවන්. ඒවලට අර වෙනස් කරන්න හිතන නෙමෙයි. ඒවලට රැල්ල දැකපු වෙලාවෙම හුස්ම රැල්ල කෙටි වෙන ගතියක් දැනෙනවා. ඒක ඒක Tamanට භාවනාවට කරන අනුග්‍රහයක් විදිහට පේන්නේ නැත්නම් කරදරයක් විදිහට. අනුග්‍රහයක් විදිහට. ඔව් එහෙමනම් බලන්න ප්‍රශ්වාසයේ අග විතරක් බලන්න එක හුස්මෙන් යන්න පුළුවන්. එක හුස්මෙම නිකන් ගෙවම් කර කර ගෙවම් කර යන්න දෙයක් නැහැ. පුරුදු කෙනාට ඔක්කොටම මේ වැඩේ කරන්න බෑ. ආධුනිකයා කරන්න කිව්වොත් පටල වෙනවා. <clears throat> ආධුනිකයා පුරුදු තාලට යන්න ඕනේ. පුරුදු වෙච්ච කෙනාට නම් ප්‍රසවාසයේ අග බලනකොට කෙලින්ම අර විවේක ස්ථානට යනවා. ගියාට පස්සේ ඇති වෙන්න නිසිනින්ද ඉන්න දෙන්න ඕනේ කිය. මොනම දෙයකින් තබියෝ කරන්න නරකයි මම ආනපන දැක්කේ නෑ මුලමඳාග දැක්කේ නෑ ඔය එක එක නඩු කිය කිය හයියෙන් උස්ම ගන්න අරීමේ කරන්න ගියොත් වෙන්නේ අර පෑදී දිහර බොරදියේ දාගත්ත වෙනවා ආකූල ප්‍රවාහය අනාකූල කරගත්ත වෙනවා. එيشා තමන් කරපු භවනාවට නම්බු කරලා පෙර අධ්‍යක්ෂකට නම්බු කරලා සංසිඳුණාට පස්සේ ඒ සංසිඳන උප්පරීමෙන් බුද්ධ විඳින්නවා. ඒක තමයි ජීවිතයකට දෙන්න පුළුවන් ලොකුම මෛත්‍රිය, ලොකුම කරුණාව, ලොකුම ආත්ම සන්තුෂ්තිය අත්ත කුසලයේ කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා. ඒක දුන්නට අපි එතෙන්නේ අනකොට තිබුණ සමාධිය හැටියට ඒක විනාඩි 35 45 55 වෙනස් වෙනවා. මේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ අවස්ථා තුනක් පෙන්වනවා. අඩුම විනාඩි 45ක් තියෙනවා. මැද පැය එකමාර. හොඳටම දිනනකොට පැය තුනක් පන්නලා ඉන්න පුළුවන්. පළවෙනි දවසේ තීරුම් ගන්න දවසේ යෝගාවචරය පැය දෙක තුනක්වත් ඉන්නවා. නමුත් කොයි දෙයක් පහු පහු වෙනකොට කොහොම කොහොම වෙනවනේ. ඕකකින් පැය එකමාරට ගිහිල්ලා පැය විනාඩි 45 ගන්න තමයි හිටින්නේ. හැබැයි ඕන වෙලාව ගන්නවා. ඊට පස්සේ විනාඩි 45 ගියාට පස්සේ ආයේ අලුත් යවනිකාවක් පටන් ගන්නවා. ආනාපාන ගොරෝසු වෙලා ඇඟ එපා වෙලා දඟලලා මේක නිකන් කුවක්කිට කලේ වගේ නලියනවා. එනේ ඇත්ත ගැරිය ප්‍රශ්නයක් වෙන්නේ. කකුල එහෙම කරගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒකල එහෙම ආයේ ආනාපානිය අල්ලලා දිව්වහම අර නිින්දේදී අවදි වෙච්ච බබාට කොට්ටෙට සට්ටු කරලා එහෙම නිදි කරවන්නේ. එහෙම දඟලනකොට එහෙම තට්ටු කරම බබා දෙවෙනි ඉන්දියට වැටෙනවනේ. අන්න ඒ වගේ මේක දෙවෙනි එකට යනවා. මම ඒකයි මේ කතා කරන්න කිව්වේ දෙවෙනි එක අච්චර වෙලා හිටින්නේ නැහැ. හැබැයි ඉක්මනට යනවා අච්චර වෙලා හිටින්න ටික වෙලාවක ආය ඇවිස්සෙනවා අර විදිහම ආය කරන්නේ එimhe කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ හිතට වැඩ කරන්නේ චිත්ත නියාමයකට ඒ චිත්ත නියාමයට යන්න දුන්නොත් අපි හසුරුවන්නේ නැතුව මේක ගොරොසු භවෙන් සියුම් බවට ගොරොසු භවෙන් සියුම් සමට ගිහිල්ලා බොහෝමත්ම නිවිච් බොහොම බොහොම මේ උපේක්ෂා සහගත නොසැලෙන තැනකට දවසින් දවස දවස දවස යනවා. ඉතින් මම මේකදී අනිවාර්යම කියන දෙයක් තමයි මේක හොඳට අත්දකව කෙනාට ඉඳගෙනම ඉන්න ඕනේ ඕන තැනකදී මේක අත්දකින්න පුළුවන්. මේකට මම කියන්නේ හුදකලාව කියලා. ඒ හුදකලාව අගය කරන දන්න මනුස්සයාට මේ සෙනගක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ දඩයක්. මහා ණයක්. පෙරකන අකුසල කර්මයකට කරන් දෙන කැඹිරිල්ල. විවේක වෙලා ඉන්නකොට ඔය හිත උතන තමයි තියෙන්නේ. අද අපිට වෙලා තියෙන ඉතින් අපි මේ යක් හරි හම්බ කරන්න එපයි. බක්කන්න. ඉතින් එතකොට අර විවේකේ බාධා කරන්න වෙනවා. මං කියන්නේ බත් ටිකට විතරක් කඹරපල්ලා නිකන් අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් වලට කඹරලා මේ විවේකේ නැස්ති කරගන්න එපා. පුළුවන් තරම් විවේක වෙලා අඩුම ගාණ කම්බ කරගෙන අඩුම ගාණේ යැපෙන්න පුරුදු කරගන්නකට වැඩිම විවේකයක් හම්බ වෙනවා. ඉතින් ඒක මේ ආර්ථික ප්‍රගතිය නන් නෙවෙයි මම මේ කතා කරන්නේ. දේශපාලන ප්‍රගතියත් නෙවෙයි. මං කියන්නේ යැපෙන්න. පුළුවන් තරම් අඩුම ප්‍රමාණයෙන් අපිල වැඩිම ප්‍රමාණයක් විවේක වෙලා වැඩිම ප්‍රමාණයක් හුදකලාවට යන්න ගියාම මේ කලාව පුරුදු වෙන්න පටන් ගන්නවා. හුදකලාවක තමයි ලොකුම කලාව. අපි මේ දෙකල් කරලා තියෙන්නෙම හුදකලාව නැති කරගෙන තියෙන්නේ. ශක්ති ප්‍රමාණය හුදකලාව නැති කරගෙන කරදර ඔළුවේ දාගෙන නඩු කියනවා ණයට ගන්නවා නඩු කාරින්න ගෙවනවා එහෙම නැත්නම් මොනවද කියන්නේ මේ ලීසින් වලට හරි කමන්නේ කරදර ගන්නවා ඒ අයබදු කල්බදු වලට හරි කමන්නේ කරදර අරගෙන කඹරණ එක තමයි තියෙන්නේ. මේක දන්න මනසට තේරෙනවා මෙච්චර ලස්සන මේ තියෙන gedara ඇවිල්ලා තියෙන විවේකේ නාස්ති කරගත්තොත් එචිකොට කඹරන්න වෙයි කියන එක අහන්න දැන නැහැ සහ ගහනවා. ඒක හොඳටම පේනවා එහෙම කට්ටියට ඉන්න ටෙන්ෂන් එකේ. ඒ කට්ටියට දැඩි මානසික අසහනයක් එනවා. නමුත් මේ විවේකයේ දන්න කෙනා තේරෙනවා මේක නොමිලේලාද විවේකයේ කොච්චර සල්ලි දීලා අපි විනාශ කරනවද ඥානපානේ බොහොම කෙටි පාරක්. හැබැයි ආනාපානේ විතරක්ම නෙවෙයි. පාරවල් ගොඩක් තියෙනවා මේක.